හොඳයි පින්වත්නි එහෙමනම් අද දවසේත් සම්බන්ධ වූ පින්වතුන්ට යම්කිසි ධර්ම ධර්ම මාර්ගයේ මුල් කරගත්ත ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් එහෙමත් නැත්නම් කුමක් හෝ තමන්ගේ භාවනාව මුල් කරගෙන ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒ සඳහා දැන් අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. සිවන්ත වෙන්න මහපාප ඇසවීමක් කර තිබෙන ඔබගේ දහම් ගැටලුව ඉදිරිපත් කරන්න. අවසන් වහන්ස ඔව් සක්මන පරයන්කේත් වෙනදී බලාගෙන ඉන්නකොට ඒ අතර අර බලා ඉන්න ගතියට එහා ගිහින් පාලනයක් පාලනයෙන් ගිලිුණා වගේ දෙයක් දැනුණා. කියන්නේ සිතුවිලි කැලිනවා ශබ්ද ඒවා වුණට කිසියට ගානක් බලාගෙන ඉන්නවා. නමුත් එක වෙලාවකට ඒ බලාගෙන ඉන්න ගතියත් නැහැ වගේ දැන් මෙතන ඒක තේරෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් භාවනාවෙන් අවදිනාට පස්සේ පසුට ඇවිල්ලා බැලුවා ඇවිල්ලා බැලුවම දැන් හිතරුවක්ද කියලා හිතාගන්න බැරි එකක් ගන්න අර ගෝවාසි ප්‍රසින්න වගේ එක් පැත්තකට යන වෙනවද කියලා කියන දේ බලාගෙන අවධානය හිටියට ඒ අවධානය තියාගන්න බැරි ඒ අවධානය තියනවද කියලා ගන්න උත්සාහවත් උත්සාහවත් ගිරිනා වගේ දෙයක් ගන්න අතිසන් වහන්සේ මේ දැන් ආ මේ සමාප්ත වහන්සේ මේ අපිට ඇහෙන්නේ සිවන්ත මහත්තයා. මේ ඔන්ලයින් Zoom එකෙන් ගන්න හින්දා සාමාන්‍යයෙන් අර විෂය කොටස් ගන්න විදිය සැකසම් කරන විදිය ප්‍රකාශ වෙනවා. ඒක ටික වෙලාවකින් يعني වැඩි වෙලාවකින් උපන් නැහැ. ආයෙත් ඒක රවටිනවා. ආයෙත් එක මතක් වෙන්නේ ගන්නන ගියාට පස්සේ අපසෝනියන්ස මේ අසමාදාත්වාද දැන් හිතේ තියෙන අදහස් ඉදිරිපත් කරන්න ගියාම ඒක අදාළ වචනවල හිරවීමක් වගේ එනවා. ඇත්තට ඒ අදහස තියෙනවා නමුත් ඒ කියාගන්න ගියාම අර වචන ටික දෙන්න ගතිය ටික අඩු වගේ දැනෙනවා. හරි. ඒ වගේ දෙයක් තියෙන සානස හොඳයි. ඉතින් ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි <clears throat> මොකක් හරි දේශනයක් කරද්දී පාඩමක් උගන්වද්දී ඉතින් අර වචන eh, පොඩ්ඩක් හිර වෙන්න පුළුවන් ගතියක් කියන්න ඕන කාරණේ අමතක වීමක් මේ වෙන්න ඉඩ තියෙනවා. <clears throat> ඒක හැබැයි පස්සේ හරි ආවේ. ඒ කියන්නේ හිත තාම අර හිතේ සමබරතාවයේ තාම ගොඩනැගිලා නැහැ. Eh, තාම පොඩ්ඩක් හිත පැකිලෙනවා සමහර තැන්වලදී. එහෙම නැත්නම් හිත සමහර විට ගොඩ පිටින්ම අමතක කළා. ඒ කියන්නේ උවමනා ටික මතක තියාගන්න තාම හිතට ඒ උමනා කරන සමබරතාවයේ හැදිලා නැහැ. ඒ නිසා පොඩි පොඩි ඔය වගේ අත්වැරදීම් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ওই ටික හැබැයි කාලයක් යනකොට ওই සමබරතාවය හැදෙනවා. ඒ නිසා එච්චර බිය යුතු කාරණයක් නෙමෙයි. මීට කලිනුත් මට එක්කෙනෙක් මතක් කළා ඒ දේශනයක් පවත්වද්දී ඒ උවමනා කරන කරුණු ටික මතක් වෙන්නේ නැහැ. හිත තාමත් නිකන් හිස්ව වගේ තියෙනවා. හිත අකමැතිත් වගේ ඒවා නිකන් මතක් කරගන්න. හිත සැහැල්ලුවෙන් ඉන්න කැමති. හැබැයි මොකක්වත් ලොකුවට මතක් කරගෙන ආයෙත් ඒ ටික ඔලුවට ගන්න හිතේ ආසාවක් ඇත්තෙත් නැහැ. හිත මතක් කරගන්නෙත් නැහැ. ඒතකොට දැන් ගිහිල්ලා පැටලෙනවා. නැත්තම් ගිහිල්ලා හිර වෙනවා. ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක පොඩ පොඩ මගහැරෙනවා. ඒ කියන්නේ හිත තේරුම් ගන්නවා මේ දැන් ඉතින් ජීවත් වෙන්නත් එපා රසාවක් කරන්නත් එපා ඒ නිසා එදිනදා කටයුතු වල යෙදෙන්නත් ඕනේනේ. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති කියන එකට අපි යන්නත් ඕනේ කියලා ඔන්න අපි ඉතින් උත්සාහන්ත වෙනවා දැන් අරමුණු එන්නවා. ඉතින් හැබැයි පටලව ගන්න අවශ්‍ය නැහැ. මේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා. ව්‍යවහාරයේ පරිහරණය කරනවා ප්‍රයෝජනේ සලකලා. කියලා ඒ තමන් මධ්‍යස්ත වෙන්න ගන්නවා. එතකොට අර මේ දැඩිව මේ යන ගමනකට වඩා දැන් ලිහම නම්‍යශීලීව මධ්‍යස්තව උපේක්ෂාවෙන් අනිත් දේවල් වලටත් ඉඩ දීලා සාමකාමීව යන මාර්ගයකට ඔන්න පොඩ පොඩ යෝගාවචරය අවතීර්ණ වෙනවා. ඒ නිසා ඔය අත්දැකීම් හොඳයි. දිගට කරගෙන යන්න ඔය ඇවිල්ලා තියෙන බාධාවන් මගහැරලා යාවි. හොඳයි හොඳයි. හොඳයි. ඊළඟ පැනය තුෂාරට ඉදිරිපත් කරන්න පුළුවන්. සරණ සංහංශ. ඔව්. සංහංශ අද නම් මම කතා කරේ පොඩි අත්දැකීමක් විස්තර කරන්න. අවසරයි සංහංශ. ඔව් ඔව්. මෙහෙමයි සංහංශ අය මේ ගිය සතියේ ධර්මදේශනාව සම්බන්ධව චුට්ටක් ඒක ගැන කතා කරන ස්වාමීන් වහන්සේ දැන් අපි ඔය හිත් ගැන කතා කරනකොට අපි මාර්ගය පුරනකොට අද ධර්මදේශන ඔබ වහන්සේ සඳහන් කරපු විදිහට මාර්ගය පුරනකොට හිත්වල හිත් පිළිබිඹු වීමක් වෙනවා මිසක් හිත් හැදීමක් වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපි චිත්තානුපස්සන ධර්මානුපස්සන වගේ ප්‍රතිපත්තිනාලයක නිතරම ජීවත් වෙනව නම් ඒ වටපිට කරුණු සැලසුනහම හිත පිළිබිඹු වීමක් නෙවෙන්නේ එහෙම නේද හිතේ ඉතින් తాවකාලිකව පිළිඹ පිළිඹ වීමක් වෙනවා. ඔව්. తాවකාලිකව පිළිඹ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක ඒක අසර රිංගා ගැනීමක් වෙන්න බෑ. එහෙමයි සන්නාස. ඉතින් ගිය සතියේ ධර්මදේශනාවේදී අර සාමාන්‍යයෙන් මම උපහාසය කරන ධර්මදේශනාව කායපාරක් අහනවා. මොකද හේතුව මට මෙහි පාන්දර වෙලාව ඒක නිසා හරියට අර කරුණ ටික ඇහුණාද කියලා අහන්නේ ඊට පස්සේ සමුදාහනකොට ඒ අනිදස්සන විඥානය කියන එක ගැන පොඩි ඉස්සරහට එමක් තිබුණා ඊට පස්සේ මම අඟහරුවාද ඇහුවා අඟ දෙපාරක් මැහුවා ඒ කියන්නේ ඔක්කොම නෙවෙයි එතනදී ඇහුවේ අර චිත්‍රපටි කතාවට එනකන් දෙපාරක් හරි ඊට තුන්වෙනි පාරත් ඇවිදින ගමන් ඇහුවා ඊට පස්සේ ඒත් මට ඒ අනිදර්ශන විඥානය ගැන දැනුනේ ඔබ වහන්සේ න්‍යායාත්මක කණු ටිකක් එතන විස්තර කරනවා මිසක් ඊට වඩා දෙයක් නැහැ කියන හැඟීම ඊට පස්සේ ආයෙත්ලා එතන ස්ටේෂන් එකට ආවන් පස්සේ ඒක අහනකොට අතන විඥාන අනිදර්ශන අනන්තක සබ්බදෝ පබන් කියන තැන නැවතිලා පොඩ්ඩක් විඥානය ගැන විඥාන මාත්‍රය ගැන ඉන්නකොට ඒ හිත සම්පූර්ණයෙන්ම පැහැදිලි වෙන්න ගත්තා. හරිම ලස්සනයි සාහන්ත ඒක ඒක විස්තර කරන්න බෑ ඒ තරම් මේක ඒක ඒක වාචනේ පරිසමාප්ති අර්ථයෙන්ම අනන්තං සබ්බදෝ පවම්ම තමයි. ඉතින් හරිම ලස්සනයි. ඒක ඒ විදිහමයි ස්වාමීන් වහන්සේ ඊටස්සේ ඒ හිත තුළ පැය කාලක් විතර ඉන්න පුළුවන් නම් ඊටස්සේ එන ගමන පුංචි සිතුවිල්ලක් ආවා මතකයක්. ඒක දන්නේ නැහැ මත්තකයට ඒ සිත නැති වුණාද කියලා. හැබැයි ඊට පස්සේ මම ඒ සිත විමසන්න ගත්තා. එතකොට හිමිට හිමිට අර කලින් දැනිච්ච දේ හිමිට හිමිට වෙනස් වෙමින් පැවතුණා. ඉතින් හරිම ලස්සනයි සම්හාසේ ඒක ඒක ගැන නම් මේ කියලා කියලා විස්තර කරන්න බැරි තරම් මේ හිත හරිම ලස්සනයි. ඒ ගැන තමයි වහන්සේට කියන්න හිතුනේ මේ මොකක්ද ඒක ඒක කියන්න බෑ සම්හාසේ. ඒතකොට දැනිච්ච එකම දේ තමයි බුද්ධ රත්නයත් ආශ්චර්යමත් ධම්ම රත්නයත් ආශ්චර්යමත් සංඝ රත්නයත් ආශ්චර්යමත් කියලා හිතුවා විතරයි ඉච්චරම තමයි. ඒ තරම්ම ඒක කියන්න බැරි තරම් හරිම ලස්සන එකක්. හොඳයි හොඳයි. ඔව් ඒක ඒකට දැන් වහන්සේ කියන්න හිතන පොඩ්ඩක් මේ හරිම ලස්සනයි. හොඳයි හොඳයි. ඇත්තටම ඒ කියන්නේ දැන් මේක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ කියන්නේ මේ අපි කාටත් ඔය වගේ පිරිසුදු හිතක් තියෙනවා. ඉතින් මේ පිරිසුදු හිත අපි අනවශ්‍ය විදිහට මේ අපිරිසුදු කරගෙන ඉන්නේ අනවශ්‍ය දේවල් ඔලුවට දාගෙන ඉන්නේ බර අරගෙන ඉන්නේ නමුත් අපි භාවනාවක් වඩද්දී විපස්සනාවක් වඩද්දී විටින් විට ඔය පිරිසුදු හිත නැවත නැවත මතුවෙනවා. ඉතින් එතකොට මේ තියෙන නිකලස් භාවය, නික්ලේශී භාවය, පිරිසුදු භාවය, ඒ එහෙම නැත්නම් ඒකේ තවමත් රැකිලා තියෙන ඒ නිවිච්ච ගතිය අපිට දැක ගන්න පුළුවන් වීමත් ඉතින් ලොකු දෙයක්. එතකොට තේරෙනවා මේ අනවශ්‍ය දෙයට මම මේ අවුල් කරගෙන ඉඳලා තියෙන්නේ. මෙතෙක් කාලයක් මේ අනාගෙන ඉඳලා තියෙන්නේ. ගාගෙන ඉඳලා තියෙන්නේ කියලා ඔන්න අපිට තේරෙනවා. ඉතින් ඒකත් ලොකු දෙයක්. ඉතින් එතන තියෙන නිහතමානී වීමක් අපි පටලෝගෙන හිටපු බව තේරුම් ගැනීමක් හැබැයි පටලැවීම් වලින් තොරව වාසය කරන්න පුළුවන් බවට ඉඟියක්. හැකි සංඥාවක්. මේක කරන්න පුළුවන්. මේක දැන් ආයි මේක දැන් තව සුද්ධ කරන්නයි තියෙන්නේ කියලා අර ඒ ඒ හැකි සංඥාව පහළවීමක්. තමන් වඩන මාර්ගය ගැන විශ්වාසය පහළවීමක්. කල යුතු දේ පිළිබඳව යම්කිසි විනිශ්චයකට පැමිණීමක්. අන්න වගේ අපේ අපි ටික ටික විපස්සනා වඩද්දී කෙනෙක් තුළ ඇති වෙන්න පුළුවන්. මුලදී ඔක්කොම එකපාරට තේරෙන්නේ නැහැ ඉතින්. මුලදී නිකන් අර කණා ගහනවා වගේ ගැහිල්ලක් තමයි තේරෙන්නේ. මොකද තාම නැහැනේ හරියට පාරක් තේරෙන්නේ නැහැ. කියනවට කරනවා තාම ඉතින් විශ්වාසය මදි. එයාගේ මුණ දිහත් බලනවා මෙයාගේ මුණ දිහත් බලනවා අර පුතත් බලනවා මේ පොතත් බලනවා අර බණත් අහනවා මේ බණත් අහනවා තාම විනිශ්චයක් නැහැ මොකද තමන්ට තමන්ගේ තමන් තුලින් ගොඩනැගිච්ච විශ්වාසය මදි තාම තමන්ගේ භාවනාව ගැන තමන්ගේ ප්‍රතිපදාව ගැන තමන්ගේ සීලය ගැන තමන් වඩන මාර්ගය ගැන තාම විශ්වාසය ගොඩනැගිලා නැහැ ඒ නිසා තමයි අපි අනුන් දිහා බලන්නේ තාමත් හැබැයි ටික ටික ඕක ඉස්සරහට ඉස්සරහට යනකොට පොඩ පොඩ තමන් දිහා බැලෙනවා. නැත්තම් තමන් ගැන විශ්වාසය පහළ වෙනවා. ඒක මේ අදිමානයකට පහළ වීමක් නෙමෙයි මම මේ කියන්නේ. එයා බොහොම නිහතමානීව යන ගමනක යද්දී එයාට තේරෙනවා දැන් නම් ඉස්සරහටත් කරන්න තියෙන මේකයි. මේ විදිහට හිතේ යම්සේ දියුණුවක් ඇති වෙලා තියෙනවා. දැන් මේ හිත කටයුතු කරන්න මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ අහවල් සූත්‍රයේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මගේ හිතත් යම් හෝ දුරකට දැන් මේ විදිහට කටයුතු කරන බව මට හැඟෙනවා කියලා අන්න ඒ සූත්‍ර දේශනාවත් එක්ක අපි සංසන්දනය කරලා බලද්දි. ඉතින් ඒකම තමයි අපි මේ ඉස්සරහට ගන්න සූත්‍ර දේශනාවල පරමාර්ථයත් ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගයේද අපි මේ යන්නේ කියන එක අපිට එක්තරා අන්දමක විමසීමකට ලක් කරන්න පුළුවන්. ඒ විමසීමට ලක් කිරීම හරහා අපි ගියේ වැරදි මාර්ගයක නම් ඒක නිවැරදි කරගන්නත් පුළුවන්. අපි යන්නේ හරි මාර්ගයක නම් ඒ තුලින් එක්තරා අන්දමක අර කිව්වා වගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක්, ධර්ම රත්නය කෙරෙහි ශ්‍රද්ධාවක්, සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවක් තව තව පහළ කරගෙන විශ්වාසයෙන් යුක්තව ඉස්සරහට යන්නත් පුළුවන්. ඒ නිසා දිගට කරගෙන යන්න, ඒ අපේ හිතේ තියෙන ওই පිරිසුදු බව තව තව මතු කරගෙන රැකගෙන කෙලස් දුරු කරගෙන යන මාර්ගයක් තමයි ඉතින් ඉදිරියට තියෙන්නේ. හොඳයි. එහෙනම් වාත්‍රි ගොඩක් සිද්ධ වෙන සන්නාන් සර්වන් සන්නයි. හොඳයි. හොඳයි. සර්වන් සන්නයි. ඊළඟ දහම් ගැටලුව චින්තට සම්පූර්ණව. සර්වන් සන්නයි සම්මස්තවස්ත්‍රයි. ඔව්. ස්වාමීන් වහන්සේ මේක මේ පොඩ්ඩක් වේදනානුස්සතිය සම්බන්ධ ප්‍රශ්නයක්. ඔව්. වේදනානුස්සතියලි ස්වාමීන් වහන්සේ වේදනානුපස්සනාව. ඔව්. අසරි. වේදනානුපස්සනාවේ ස්වාමීන් වහන්සේ සමාන මේ ඇත්තටම දැන් භාවනාවේදී අපිට දැනෙන එකක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ මේ අපේ සුඛ වශයෙන් හරි එක එක විදිහේ කම්පන චංචල හරි වේදනා හරි දැනෙනවනේ. ඒ ඒක නෙමේ ස්වාමීන් වහන්සේ දැන් මේ වෙලාවේදී ඇත්තටම මේ කකුල ස්ට්‍රේන් වෙලා තිබ්බේ. ඒකට ඇත්තටම වේදනාවක් තිබ්බා. ඉතින් මට එතකොට තේරුණා දැන් මේක තමයි හොඳම වෙලාව මට වේදනානුසතිය වඩන්න මම මේක දිහාම බලනවා කියලා හිතලා තමයි වාඩි වුනේ. එතකොට ඒක දිහා බලාගෙන ඉන්න බැරි තරම් වේදනාව එන්න එන්න වැඩි වුණා. ඒ වගේ දැන් ආපහු ඒ වගේ සබවස්ථාවක් ඇවිල්ලා තිනවා කයි කොණ්ඩේ අමාරුවක් කරලා තියෙනවා. අද ඒකිනුත් දැන් මට මේ වාඩි වෙලා භාවනා කරන්න සමාරුයි. මේ සක්මන නම් පොඩ්ඩක් කරගන්නවා. අර වෙනදා වගේ භාවනා කරගන්න සමාරු වෙලා තියෙනවා. ඉතින් මට තේරෙන්නේ නැහැ අර වේදනාව දිහා බලන් ඉඳී වේදනාව එන්න එන්න වැඩි වෙන එක ආවහම ඒක දිහා තවදුරටත් බලාගෙන ඉන්න බැරි තත්ත්වයක් එනවා. ඒකට අර දැන් මම අහන්නේ ස්වාමීන් වහන්සේ මෙතන ෆිසිකල් වේදනාවක් වගේ ප්‍රශ්නකුත් තියෙනවානේ. එතකොට ඒක කොහොමද ස්වාමීන් වහන්සේ ඒක හැන්ඩල් කරන්නේ කියන එක තේරෙන්නේ නැහැ. මෙහෙමයි. දැන් ඔතෙන්දී <clears throat> අපේ දැන් මොකක්ද ඒකට කියන්නේ? හිතන්න අපි මුලදී භාවනාවක් වඩලා ආනාපාන සතියක් හරි මොනවා හරි කායानुපස්සනාවක් වඩලා කානුපසනාව තුලින්ම අපි හිතමු අපි ගත්ත හිත මොකක්වත් ඇසුරු නොකරන තත්වයකට කිසිවක් උපාදාන නොකරන තත්වයකට. ඉතින් එහෙම ගත්ත මට්ටමකදී අපි ඒක තමයි දැන් ඉස්සරහට අරන් යන්න තියෙන්නේ. ඒ උපාදාන නොකිරීම, ඇසුරු නොකිරීම, නිදහසේ පැවැත්වීම කියන එක තමයි දැන් ඉස්සරහට අරගෙන යන්න තියෙන්නේ. අපි තුමු ඒක අපි ඉෂ්ට කරගත්තේ වේදනානුපස්සනාවකදී. ඒ කාලෙදී අපි ඕක කරා. කළා ඔන්න හිත ගත්ත එතෙන්ට. ඉතින් දිනු කරන්න ඕනේ ඒක. දිනු කරන්න ඕනේ මොකක්වත් ඇසුරු නොකිරීම, උපාදාන නොකිරීම, අනිශ්චිත වාසය තමයි දැන් ඊළඟ අධීර විය යුත්තේ. හැබැයි ඉතින් එහෙම යනකොට හිතන්න දැන් ඔන්න යම් පමණක දැන් හැකියාවක් ඇතිලා තියෙනවා. එහෙම ඉන්න. අපි තුමු දැන් රූප පෙනුනට ඒ ඔස්සේ යන්නේ නැතුව අනිශ්චිතව හිත ඉන්න ගතිය තියෙනවා. සද්ද ඇහුනට ඒවා ඔස්සේ යන්නේ නැතුව හිත තමන්ගේ පාඩුවේ ඉන්න ගතියක් දැන් යෝගාචරයේක අත්දකින්නවා. ඉතින් ඔහොම ඔහොම ඉන්න පුළුවන්කම තියෙද්දී අපි හිතමු යාට ඔන්න වේදනාවක් ඔන්න පහළ වෙලා තියෙනවා. දැන් එයා ආයෙත් ඕක බලන්න යනවා. ඒක ආයෙත් අර එදා කලා වගේ ආයෙත් ඕක අස්සර රිංගගෙන ඕක බලන්න, ඕක දිරීක්ෂණය කරන්න එහෙම යනවා. හැබැයි එතකොට තින් මේ අනවශ්‍ය වැඩක් අපි කරන්නේ. එතකොට මේ අපි නිකන් මේ කියන්නේ දැන් ඕක තීව්‍රව දැනෙනවා ඊට පස්සේ දැන් මේ හිත කැමති නිදහසේ ඉන්න වේදනාව දැන් බැලුවා වේදනාවල තියෙන අනිත්‍ය ලක්ෂණයක් තේරුණා ඒවා දැන් මේවා අසර රිංගගන්නේ නැතුව ඉන්න දැන් එයාගේ ලොකු කැමැත්තක් තියෙනවා, ඕමනාවක් තියෙනවා. ඉන්න පුළුවන් කමකුත් තියෙනවා. හැබැයි අපි වැරදි තීරණයක් අරගෙන ආයෙත් ඔන්න වේදනාව නිරීක්ෂණය කරන්න යනවා. ඒවා අසර රිංග ගන්න යනවා, ඒවා පරීක්ෂණය කරන්න යනවා. මේක කිසිසේත්ම අවශ්‍ය නැති දෙයක්. මෙතෙන්දි වෙන එකක් තමයි මෙතෙන්දි වෙන එකක් තමයි අපි ඒ හරහා ලොකු වෙහෙස කරලා ලක් කරනවා. හිත වෙහෙස කරලා ලක් කරනවා ඇත්තටම කියනවනම්. මොකද දැන් හිත පුරුදු කරලා තියෙන්නේ මේවා ඇසුරු නොකර નિરાයාසයෙන් සැහැල්ලුවෙන් එක්තරා අන්දමකින් නොබැඳී ඉන්න තමයි හිත පුරුදු කරලා තියෙන්නේ. ඔන්න ආයිත් අපි මේ වැරදි තීරණයක් අරගෙන මේක අස්සට ගිහිල්ලා ආවිතරව බලන්න යාම නිසා හිත ලොකු වෙහෙසකට ලක් වෙනවා. ඒවා අනිත් එක හරි තීව්‍රව දැනෙනවා. මොකද හිතේ තියෙන්නේ ඒකාග්‍රතාවයක් ඉන්න පුළුවන් ගතිය තියෙනවා එක තැනක. ඉතින් අපි ගිහිල්ලා අරකස්සේ තිබ්බහම මේ තියන්නේ තීව්‍ර වේදනාවක තව තව ඒක දෙගුණ දෙගුණලා දැනෙනවා. ඒ නිසා මේක කළ යුතු නැහැ. තව පොඩි දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් මම දැන් ඉඳගෙන භාවනාව කරාම ඊට පස්සේ දැන් අර ඔබ වහන්සේ වගේ අර අනිශ්චිත තැනක ඉන්නේ ඉන්න වෙලාව දන්නේ නැහැ නැගිට්ටාම ඊට පස්සේ කෙලිම මම ඇඳට යනවා එතකොට ඇඳට ගියාමත් ආයි මම සාමාන්‍යයෙන් කරන්නේ ඉස්සෙල්ලම උඩුවැලි අතට ඉඳලා ආයි මම දැන් මෙතන කියලා කයට හිත ගන්නවා. ඊට පස්සේ හුඟක් වෙලාවට ඉක්මනට නිින්ද යනවා. කියන්නේ මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ එතනදිත් ආපහු වෙන්නේ අර අනිශ්චිත තැනට යන්නේ ඒක කියලා හැබැයි ඒක මට 100% කියන්න බෑ මම ඒක කියන්නේ දැන් පටන් ගන්නකොට හිතියේ හිත කයර දාලා එතනින් මනසින් අවදි වෙනකොටත් කය කය මොකක් හරි හේති අවදි වෙන මනසෙන් අවදි වෙනවා ඇස් දෙක අරින් නැහැ හැබැයි එතකොට තේරෙනවා මම දැන් මෙතනින් අවදි වුණා හැබැයි මම හිතේ ඉරියව්වෙම ඉඳලා තියෙන්නේ කියලා. දැන් නිදා සාමාන්‍යයෙන් නිදාගත්තොත් අපි එහෙම එහෙ පෙරලෙන එකක් වෙනවනේ නිකන් ඉඳක් නෑ. ඉතින් මේකෙදි ඉහළ විලාවක් නෑ කියන එක මට තේරෙනවා. දැන් මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා මේ වම් මැලයට තමයි නිදාගන්න ඕනේ. මේ ඒක මේ ආයුර්වේදෙත් කියනවා මම හිතන්නේ ඒක තමයි සුදුසු වැඩියෙන් මේ දැන් මට නම් දැන් වම් මැලේ විඳාගන්න පුරුදු වෙලා තිබෙනකොට අර මෙහෙ මැදට ගියාම මම පුරුදු වෙන්නේ පුරුදු වෙලා කියන්නේ ඉස්සෙල්ලා මුණින් අතට ඉන්න ඉතින් දැන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අර උඩුබැලිය අතට ගොඩක් වෙලා එහෙම ඉන්න එක දැන් හොඳ නැතුව ඇති ඒකත් දැන් කොන්දට තව ටිකක් බලපානවා ඇති කියලා හැබැයි ඒක මට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මොකද අර එකපාරට දැන් සිහියෙන් ඉඳලා නැතුව යන එක වෙනවා. මේ ඉතින්දි මම මොකද කරන්න ඕනේ කියන එක තාමට තේරෙන්නේ නැහැ. මේ සයිඩ් එකට ගිහිල්ලා ඉන්න එක තාම එච්චරම හොඳට වෙන්නේ නැහැ කියලා තේරෙනවා අනිත් එක දැන් ඒකෙදි දැන් මම නම් අහලා තියෙනවා කකුල් නමල ඉන්න කියලා. දැන් මම මේ වම් ඇලේට ඉඳන් කකුල් නමල ඉන්න කියන එක. ඉතින් එහෙම උත්සාහ කරන එක කමක් නැද්ද? මට ඒක තාම හරියටම වෙනවා කියන එක තේරෙන්නේ නැහැ ඔතන දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සිංහසෙයියාව ගැන ඒක ඇවිල්ලා වම් ඇලේ නෙමෙයි දකුණු ඇලය මේ දකුණු ඇලයෙන් ඉඳීම තමයි සාමාන්‍යයෙන් ඉතින් කියන්නේ හැබැයි ඉතින් එහෙම නැත්තම් වම් ඇලයෙන් ඉන්න කියලා කියනවා ඒ නිසා ඔය දෙක සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරනවා ඉතින් හැබැයි ඉතින් මේ ඕවා ඉතින් යන්න තියෙන අර උපරිම මට්ටම. ඉතින් අපිට හැබැයි එහෙම නිින්දයක් නැත්තම් ඉතින් පොඩ්ඩක් මේ Tamanට සුදුසු ක්‍රමයකට ඉන්න වෙනවා. පස්සේ පස්සේ ඉතින් පොඩ්ඩක් ඕනනම් උත්සාහ කරලා බලන්න මේ ප්‍රශස්ත ක්‍රමයටම යන්න. හැබැයි ඉතින් කායික යම්කිසි වේදනාවක් තියෙනවා නම්, රෝගී බවක් තියෙනවා නම් ඉතින් එතෙන්ද ඉතින් අපිට හැඩ ගැහෙන්න සිද්ධ වෙනවා. ඒක නම් එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. අනිත් එක තමයි දැන් අර නිදා ගනිද්දී හිත අනිශ්චිතව තියාගෙන නිදාගන්න වාසය කරන්න. උත්සාහ කරන්න. ඒක වැදගත් හැබැයි. ඒ කියන්නේ දැන් අපි ඒක තමයි දැන් එකපාරටම ගිහිල්ලා නිදා ගන්නව වෙනුවට පොඩ්ඩක් පුළුවන් නම් එක්ක සක්මනක් කරලා හරි මොනවා හරි දෙයක් කරලා අර හිත ගන්න ඒ මට්ටමට. හිත මොකක්වත් දැන් ඇසුරු කරන්නේ දැන් හිත තියෙන සැහැල්ලුවෙන් මොක මොන මොන අරමුණක් අස්සකටවත් රිංගගෙන නැහැ කියන ඒ වැටහීම ආවට පස්සේ තමයි අපි එක්ක ඇලුනේ. එක්ක නැත්තම් ඇල වෙලා ඉවරලා ඒ தත්වෙට හිත ගන්න. හිත අරගෙන ඊට පස්සේ එහෙම එහෙම පොඩ්ඩක් නිකන් සැහැල්ලුවෙන් ඉන්න. ඒ කියන්නේ හිටිකිටියේ එතන ඉන්නවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. බොහොම බරපතල විදිහට එතන පවත්වනවා කියන එක නෙමෙයි. සැහැල්ලුවෙන්ම හරි નિરાයාසයෙන් වැඩි උත්සාහයකින් තොරව නිකන් එතෙන්ට පොඩ පොඩ එන්න ඉඩ දෙන්න. හිතුවිලි එනවා ආයෙත් නිකන් හිමීට අතාරනවා ආයෙත් එකක් එනවා ඒකත් හිමීට අතාරනවා ආයෙත් ඒ සිතුවිලි නැති ස්වභාවය තුළ ආයෙත් විවේකයෙන් ඉන්නවා. ඔන්න වගේ නිකන් අර හරි මේ මුරුදු අන්දමින් එතන පවත්වන්න උත්සාහත් වෙන්න. මේ මුරුදු අන්දමින් සැහැල්ලුවෙන් එතන පවත්වමින් ඉන්නකොට නිින්ද ඒක වඩා සුදුසුයි. එහෙම ස්වාමීන් වහන්සේ ලොකු උත්සාහයක් ගන්න දෙයක් නැහැ. හරි. ගිහිල්ලා අර ඇඳට කියන්නේ කයට හිත ඇවිල්ලා සුදු මොහොතකින් වගේ එහෙම ආයි වෙනවා. නිින්ද යනවා වගේ වෙනවා. හරි. එහෙනම් ඉතින් වරදක් නැහැ. ඒ කියන්නේ ගැටලුවක් නැහැ. එතකොට ඉරියව්ව එහෙමට ප්‍රශ්නයක් නැහැ නේද? ඉරියව්ව ඒ කියන්නේ දැන් බලන්න ඒක තමන්ට වේදනාකාරී නොවන තමන්ගේ තියෙන ලෙඩ රෝගවලට මේ ඒව ඇවිස්සෙන්නේ නැති ඉරියව්වක් ඉතින් තමන් හොයාගන්න සිද්ධ වෙනවා. හොඳයි හොඳයි හොඳයි හොඳයි ඊළඟ ඊළඟ දහම් ගැටලුව රාණි මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. රාණි මෑණියේ පොලිමේ හිටියේ නෑ නේද? රාණි මෑණියෝ පොලිමේ හිටියේ නෑ නේ. ස්වාමීන් වහන්සේ පොලිමේ ඉන්න බෑ මට අතොස්සන හැකියාව නෑ. ඉතින් ස්වාමීන් වහන්සේ මම මේ නැවදාම කරන්නේ සංවිධායක මහත්මයාට යවනවා හොරෙන්ම ඊමේල් එකක්. හරි හරි. මේක තමයි. දැන් මේ දවස්වල මේ දවස්වල අනිවාර්යෙන් පොලිමේ ඉන්න ඕනේ. ඔව් ඔව්. ඔව් <laughs> හරි හරි. හොඳයි හොඳයි. ඉතින් ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ චිත්ත මනෝ විඥාන. විඥාන තුන මගේ වැටීම ඇටියට මනෝ කියන්නේ අරමුණු වලට දැස ගැනීම. ඊළඟට විඥානය කියන්නේ අරමුණු විශේෂයෙන් දැන ගැනීම කියලා සුජානාති. ඒකට ඒකේ ප්‍රභේද හයක් තියෙනවා මේ මේ අපේ ඉන්ද්‍රිය හය අනුව. ඒකත් ස්වාමීන් වහන්සේ චිත්ත කියන එක තමයි මට මම මෙතනදී හරිද දන්නේ ඔබ වහන්සේගේ තුනම පිළිබඳ පැහැදිලි කිරීමක් දෙනවා නම් මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඉතින් ඕක ඇත්තටම මේ ගැන කරපු විස්තරයක් කටුකුරුන් සාන්හන්සේගේ පොතක එනවා අර question and answers කියලා මේ සුදු පාට කවර තියෙන පොතක් තියෙනවා. ඔව්. ඒකේදී උන්වහන්සේ ඔක පැහැදිලි කරනවා. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් ඒ කියන්නේ මූලිකම මට්ටම නැත්නම් හිතේ ඇතිවෙන තාම නොකැලසිච්ච తත්වය තමයි විඥාන කියලා ගන්නෙ. දැන් චක්කු විඥාන සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා ගන්න මේ ප්‍රාථමිකම මට්ටමේ දැනීම් මාත්‍රේ. එතකොට ඒ මට්ටෝ ඒ මට්ටම තමයි ප්‍රාථමිකම දැනීම් මාත්‍රයක්. ඇහෙන් රූපයක් ස්පර්ශ වුණාම නැත්නම් ඒ ඇහැට රූපයක් ආපාදගත වුණාම ඔන්න දැනීම් මාත්‍රයක්. දැක ඒක දැකීම. ඊට ඊළඟට කනට සද්දයක් ආපාදගත වුණාම ඊළඟට ඇසීම. ඒ වගේ ඉතින් අර ඒ ඒ ක්‍රියාවට අනුකූලව ඒ දැකීම්, ඇසීම්, දැනීම් දැනගැනීම් මාත්‍ර ඔය විදිහට පහළ වෙනවා. ඒක විඥාන මට්ටම. ඊට පස්සේ චිත්ත මට්ටමට එනකොට ඕක දැන් එක්තරා අන්දමකින් කලර් වෙලා. ඕක ඕක නිකන් වර්ණ ගැන්විලා දැන්. ඒකට අපි දැන් පොඩ්ඩක් කෑලි එකතු කරලා අපේ රුචි අරුචිකම් එකතු වෙලා මේ ඒ වර්ණ ගැන්විච්ච මට්ටම තමයි චිත්ත කියලා කියන්නේ. ඊට පස්සේ මනෝ කියන එකට යනකොට එතෙන්දී අපි සම්පූර්ණයෙන්ම චේතනාපූර්වක යමක් කරන මට්ටම. එතන එතන දැන් චේතනාත් දැන් මේක ඇස්සේ තියෙනවා. එතකොට මනෝ කියන එකේදී අපි චේතනාපූර්වකව හොඳ නරක දේවල් අපි කරන මට්ටම දක්වා දැන් වර්ධනය වෙච්ච தত্ত্বය තමයි මනෝ කියලා කියන්නේ. එතකොට මේ මනෝ කියන මට්ටමට ආවහම තමයි අපේ අතින් කර්ම රැස් වෙන මට්ටමක් තියෙන්නේ. තාම අර මේ විඥාන මට්ටමේදී නැහැ. චිත්ත මට්ටමේදී තාම නැහැ. හැබැයි මනෝ කියන මට්ටමේදී කර්ම රැස් වෙනවා. මොකද එතෙන්දී දැන් හිත රළු වෙලා. හිතෙන්දී හිත චේතනාපූර්වකව නිකන් දිශා දිශාගත වෙලා. ඔය විදිහට තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. මම හිතනවා ඒක වඩා සුදුසු ඒ කියන්නේ දැන් ඕක ඒ කියන්නේ සූත්‍ර දේශනාවක මෙන්න මෙහෙමයි කියලා හම්බෙලා නැහැ මට. නමුත් සූත්‍ර දේශනාවලට සෑහෙන සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන් මේ අර්ථ දැක්වීම හැබැයි. එතකොට සම්පිලිවෙල විඥානය මුලින්ම දෙවෙනියට චිත්ත තුන මනෝ තුන මනෝ ඔව්. එතකොට දැන් එතරම් හැබැයි මෙහෙමයි. එතරම් හැබැයි මෙහෙමයි. ඔතන අර මනෝ කියන එකේදී මනෝ විඥාන මට්ටම නෙමෙයි ඔය කතා කරන්නේ. දැන් මනෝ විඥාන මට්ටම අහුවෙන්නේ මුල්ම විඥාන කොටසේදී. දැන් ඔය ඔව් මනෝ කියලා කියන්නේ අපි කෙලින්ම ඊට වඩා දැන් ඔය කියන්නේ මේ ටිකක් ඔය සංකාර ගැන කතා කරද්දී කාය සංකාර, වචී සංකාර, චිත්ත සංඛාර කියලා වගේ කියනවානේ. එතනත් චිත්ත කියන වචනේ හැබැයි පාවිච්චිලා තියෙන්නේ. හැබැයි එතන කතා කරන්නේ කෙලින්ම mental formations. කෙලින්ම රළු මට්ටමක මනස ඇතුලේ ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක භාවයන්. සකස් කිරීම. එතන ටිකක් රළු මට්ටමට ගෙනල්ලා තියෙන දැන් චේතනාපූර්වකවම දැන් සිද්ධ වෙනවා කියන එක තමයි කතා කරන්න වෙන්නේ. ස්වාමීන් වහන්සේ එතකොට මට හිතෙන්නේ ඔය විදිහට බලනකොට අර සංඛාර කියනකට අවස්ථානුකූලව ඒ කන්ටෙක්ස්ට් එකේ හැටියට අර්ථ ගන්නවා කිය චිත්ත කියන එකත් ඒ වාගේ දෙයක් කියලා. මොකද දැන් චිත්ත චිත්තය මේ මේ පරිශුද්ධ කියලා එක තැන තේනවා නේද? නැත්නම් උප ක්ලිකේ කියලා උප ක්ලිට්ටම්. ඔව්. ඒ කිලිට වෙනවා කියලා. ඒ විදිහට අපි දැනගන්න ඕනේ අර්ථේ ගන්න අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම මොකද ඒ කියන්නේ අපිට මොකද මේ අපිට බුදුරජාණන් වහන්සේ ඉතින් මේ ලෝක ව්‍යවහාරය පාවිච්චි කරන්නේ මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒතර තියෙන තියෙන වචන ගොඩෙන් තමයි කොහොම හරි වැඩේ අපිට තේරෙන විදිහට කියන්න වෙන්නේ. ඉතින් එතකොට අපිත් පොඩ්ඩක් බලන්න ඕනේ මේ මොන સંદર્ભයක් ඇතුළේද මේ මොන කන්ටෙක්ස්ට් එකේද මේක කිව්වේ නේද? ඒකට අනුවෝනේ අපි තේරුම් ගන්න නැතෝ ඕකේ තන මාරු කරගත්තොත් සම්පූර්ණ වෙනස් අර්ථයක් එන්න ඉඩ තියෙනවා. ශබ්ද බල රාමුවකට දාගන්න හොඳ නැහැ. ඔව් එහෙම හොඳ නැහැ. එහෙම හොඳ නැහැ. අපි විමසීමකට ලක් කරන්න අවශ්‍යයි. මේ මොන අපිට මොන වගේ අවස්ථාවකදී මොන වගේ සිදුවීමකදී කවුරු අරබයා මොන අර්ථයකින්ද මේක මේ මේ විදිහට දේශනා කළේ කියන එකත් චුට්ටක් ඒ පසුබිමත් අපි පොඩ්ඩක් තේරුම් ගත්තාම ටිකක් පැහැදිලි වෙනවා අර්ථය වඩාත් හොඳට. එහෙනම් එතකොට දැන් සමහරු කියනවානේ විඥානය විශේෂයෙන් දැන ගැනීමට විඥානාති කියලා ඒක වැරදි නේද? නෑ නෑ නෑ නෑ. ඒක එහෙමත් එහෙම නෑ. වැරදිත් නෑ. ඒ කියන්නේ දැන් දැන් අපි ටික ටික ඔය ඔය රාම් ඔය මේ මේකේ තමයි ඉස්සරහට ඉස්සරහට එන්නේ. දැන් හිතන්න දැන් අපි භාවනාවක් කරද්දී ඔය මනෝ කියන මට්ටමේදී ඔය කර්ම සිදු වෙන මට්ටම තමයි පොඩ්ඩක් දැන් වළක්ව ගන්න. දැන් අපි අත් දෙක බැඳගෙන හිත සංසුන් කරගෙන නීවරණ යටපත් කරගෙන එහෙම ඉන්නකොට දැන් ඔන්න මනෝ මට්ටම පොඩ පොඩ සංසිඳෙනවා. ඊට පස්සේ ඔන්න චිත්ත මට්ටමට එනවා. දැන් ඔන්න තාම දැන් පරිඋත්ථාන කෙලස් තියෙනවා. දැන් එතකොට තාම හිත තාම ටිකක් දැවෙනවා. ඉතින් රාගෙන්, ද්වේෂෙන්, මොහෙන් දැවෙනවා. ඉතින් ඒකත් දැන් ඔන්න අඩු කරගෙන අඩු කරගෙන එනවා. දැන් එතකොට තව තව කිට්ටු වෙන්නේ අර මුල් මට්ටමට. විඥාන මට්ටමට තමයි කිට්ටු වෙන්නේ. ඒ ඒ විඥාන මට්ටම තේරුම් ගන්න අනිවාර්යයෙන්ම ප්‍රඥාව අවශ්‍යයි. එතකොට එතකොට මේ විඥාන මට්ටම තේරුම් ගැනීම සඳහා අනිවාර්යයෙන්ම එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා විඥානං පරිඤ්ඤයං පඤ්ඤා භාවේ තබ්බා ප්‍රඥාව වඩන්න වඩලා මෙන්න මේ විඥානයේ ක්‍රියාකාරීත්වය හොඳට හාත්පසින් දැනගන්න. ඉතින් ස්වාමීන් වහන්සේ කියන්නේ භාවනාවේදී අපි අතන ඉඳලා ක්‍රමී ක්‍රමයෙන් උඩට යනවා. උඩට අන්න හරිය. සූ මේ කියන්නේ යෝනිසෝ මනසිකාරයක් කරහා සියුම් සියුම් මට්ටමකට තමයි පොඩ පොඩ එන්න තියෙන්නේ. ඒ කියන්නේ අපේ හිතේම ওই දේ වෙන්න ඕනේ. ඔව් ඔව්. ස්වාමීන් වහන්සේ තව නිකන් මොඩ ප්‍රශ්නයක් දවන්දන්නේ පෞද්ගලික ප්‍රශ්නයක්. දැන් මම ධර්මයත් එක්ක ධර්ම මාර්ගයේ යනකොට ඉබේම හැලුණා වගේ මේ සාහිත්‍ය සංගීතය කොහොම ජාති වලට කියන මේ එල්ම නිකම්ම යන්නම යන්න ගියා. හ්ම්. නම තාමත් කියනවා ස්වාමීන් වහන්සේ ස්වභාව ධර්මය අගය කිරීමේ කැමැත්ත. හ්ම්. ඉතින් මට හිතෙනවා ඒක අච්චරම නරක නෑ මේ ඒක ස්වභාව ධර්ම කියන තත්ත්වතාවේම කොටසක් කියලා මට හිතෙනවා. හ්ම්. ඒක මම බැහැගෙන ඒක අධ්‍යයනය කරන්නේ නෑ නමුත් ඒක නමුත් ඒකත් ඉති ක්‍රමයෙන් අයින් වෙන්න ඕන නේද ස්වාමීන් වහන්සේ? නෑ ඒක තමයි මට හිතෙන්නේ දැන් ඔය කොයි දේ වුණත් මේ නිකන් අර <clears throat> ඒවා දැඩිව දැඩිව ග්‍රහණය හෝ දැඩිව ප්‍රතික්ෂේප කිරීම වෙනුවට මට හිතෙනවා කොයි දෙයකත් අපි හිතමු යම් සුන්දරත්වයක් තියෙනවා නම් ඒකට ඇලෙන්නේ නැතුව ඒකේ ඒක නේ අගය කරන්න පුළුවන් නම් ඒකේ වැරදක් නැති බවක් වගේ තමයි නිකන් කියන්න වෙන්නේ. කියන්නේ අපිට වෙන්නේ අපි යම්සි දෙයක් අපි තුමු සින්දුවක් දැන් සින්දුව කියනකොට ඒකේ යම් සුන්දරත්වයක් තියෙන්න පුළුවන්. ඒකේ ලස්සනක් තියෙන්න පුළුවන්. නමුත් අපි ඒකේ තියෙන අර්ථයට නැත්තම් එහෙම නැත්තම් ඒකේ තියෙන රාගයට තාලයට ඒකට ඒකට බැඳිලා යන්න තියෙන හැකියාව හරි වැඩි. ඒක ඒක හරහා පහළ වෙච්ච වේදනාවකට සැප වේදනාවට අපි තව තව අපේ ඇතුලෙන් කෑලි එකතු කරලා හැඟුම්බර වෙලා ඔන්න ඇඬෙන වෙලාවකට යන්න පුළුවන් ගතිය වැඩි. ඉතින් ඔය අවදානම අවදානම අපි තේරුම් ගන්න අවශ්‍යයි. හැබැයි හිතන්න දැන් හිතන්න දැන් උදාහරණයක් වශයෙන් දැන් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා පංචසික තමන්ගේ පෙම්වතිය ගැන මේ කවි ටිකක් කියනවා සින්දුවක් කියනවා නේද බුදුරජාණන් <laughs> බුදුරජාණන් වහන්සේත් අහන් ඉන්නවා ඉතින් ඉතින් දැන් මේ දැන් මේ ඉන්න පංචසිකලට වඩා හොඳට කියන්නත් ඇතිනේ නේද? ඉතින් ඒක කියද්දී දැන් බුදුහාඳුර තහන් ඉඳලා හොඳයි පංචසික. ඉතින් ඕකේ ගාන්ට ඔයාගේ කටහඬයි වාදනයයි හොඳට ගැළපුණා කියලා බුදුහාඳුරෝ කියනවා. ඉතින් එතකොට බැලුවාම දැන් සින්දුවක්නේ අහලා තියෙන්නේ. නමුත් ඉතින් බුදුරජාන් වහන්සේට ඒකට ඇලීමක් හෝ බැඳීමක් හෝ ඒක තුලින් හැඟුම් පහළ වීමක් හෝ එහෙම පහළ වෙලා නැහැ ඉතින්. ඒ නිසා මට හිතෙනවා අර දැන් උන්වහන්සේලාට පුළුවන්කම තියෙනවා මේ ලස්සන දේ ලස්සනයි කියලා අගේ කරන්න. ඒක නිකන් ප්‍රතික්ෂේප කරන්නත් නෙමෙයි. අගේ කරන්නත් පුළුවන්. හැබැයි ඒකෙන් කෙලෙස් ඇති වෙලා නැහැ. එතන තමයි ඉතින් වෙනස තියෙන්නේ මට හිතෙන්නේ. ස්වාමීන් වහන්සේ ඇත්තටම මම සර්වඥාන් වහන්සේ සහ රතන් වහන්සේලාගේ මේ ඒ ස්වභාව ධර්ම යගේ කිරීමත් මගේ පැත්තට අරගෙන මම ඉන්නේ. <laughs> ඒ කියන්නේ හරි සංස්ලෝක ශාන්තකමක් මිසක් අර සමාධි බව නෙමෙයි ඉතින්. ඔව්. ඔව් ඔව්. එතකොට ඒකත් මම හිතනවා චිත්ත සමාදානයට මේ උදව් වෙනවා කියලා මට. ඔව් මොකද දැන් විශේෂයෙන්ම සබහා දහමේ නැහැනේ කෙලෙස් අවසන ගතියක්. ඒකේ තියෙන තනිකර නතර වෙච්ච ගතියක් නේ නිශ්ශබ්ද වෙච්ච ගතියක් සංසුන් වෙච්ච ගතියක්. ඉතින් එතකොට ඒ බඳු සබා දහමක් ඇසුරු කරනවා නම් අපි ඒතර අපේ හිතත් තැම්පත් වෙනවා. ඇවිස්සිච්ච එක නිකන් ආයෙත් නිකන් තැම්පත් වෙනවා. නිශ්චල වෙනවා. අන්න අපේ හිත එක්තරාන්දමක නිරෝගී කරනවා. ඒ නිසා ඒ වගේ පැති බුදුරජාණන් වහන්සේ අගය කළා තියෙනවා. ඒ නිසා වරදක් නැහැ ඉතින්. ඊළඟ දේශාවෙන් සබුණසි අවශ්‍ය වෙලාදීම ලොකු දෙයක්. <laughs> හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව ශ්‍රීමත් ඉදිරිපත් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මේ මට පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍යයි. ඔව්. මේ දැන් අපි හිතමු ඇහැට රූපයක් මුණ ගැහෙනවා. එතකොට බාහිර රූපය තියෙනවා. එතකොට ඇස තියෙනවා. එතකොට එතෙන්ට විඥාණය පැමිණුණොත් නෑ විඥානයේ පැමිණීමක් කියලායක් නැහැ විඥානයේ පැමිණීමක් කියලා කවදාවත් කියන්නේ නැහැ මේ දෙකේ එකතුව නිසා විඥානය පහළ වෙනවා එතන හට ගන්නවා පහළ වෙනවා ඔව් මම ඒක අතුරු ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ මම ඒක එහෙනම් දෙවෙනුවට අහන්නම්. එතකොට මට තියෙන ප්‍රශ්නේ දැන් එතන විඥානයයි බාහිර රූපයයි අසයි හම්බුනහම චක්කු සම්පස්සයක් ඇති වෙනවා. එතකොට ඊළඟට ඇති වෙන්නේ වේදනාව කියන අනුපිළිවෙලින්ද? එතකොට මට තියෙන ප්‍රශ්නය මම මේ අහලා කියවලා තියෙනවා වේදනාව ඇති වෙන්නේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්කම සුඛ වේදනාව කියලා. එතකොට සංඥාව පැමිණෙන්න කලින් කොහොමද සුඛ දුක්ඛ අදුක්ඛම විදිහට වේදනාව ඇති වෙන්නේ කියන එක තමයි මගේ ප්‍රශ්නේ. මොකද සංඥාවෙන් මට හිතෙන විදිහට දැන් සංඥාවෙන්නේ අඳුරගන්නේ. එතකොට දැන් දැන් අපි හිතමුකෝ දැන් දුර තියෙන වස්තුවක් හරි නැත්නම් අඳුරේ මත අඳුරේ තියෙන වස්තුවක් හරි අපි දැක්කහම එතකොට මේ දුක්ඛම සුඛ වේදනාවක් නිසා සුඛ දුක්ඛ ඇති වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ හරි ඒක විමසලා බලන අඳුරගත්තට පස්සේනේ මේ සපයි කියලා ගන්න. වල වස්තුව කියලා තේරෙන්නේ. එතකොට අන්න ඒක තමයි මගේ මූලික ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. නෑ ඒක තමයි මේ මෑණියන්ට පුළුවන් මදුපිණ්ඩික සූත්‍රය දේශනාව අහන්න, ඒ වගේම සූත්‍රය පොඩ්ඩක් කියවන්න. ඉතින් ඒකේ ඔය يعني පිළිවෙල අනුපිළිවෙල විස්තර කරනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති තක්කුවිඥානං තින්නම් සංගති පස්සෝ කියලා විස්තර කරනවා. ඒ කියන්නේ දැන් ඇහත් රූපයත් නිසා ඔන්න චක්කුවිඥානේ හට ගන්නවා. ඒ කියන්නේ චක්කුවිඥානේ කියන එකට කොයි වෙලාවකවත් තනියෙන් හට ගන්න බෑ. ඒක දිගට ඉන්නත් එක්කෙනෙක් නෙමෙයි. ඒක එතන එතන යම් අවස්ථාවකදී ඇහත් රූපයත් ආපාදගත වුණා නම් දෙක මුලිච්ච වුණා නම් ඔන්න ඒක නිසා ඔන්න චක්කු විඥානය කඩ ගන්නවා. හැබැයි මේ ක්‍රියාවලිය නැවත නැවත නැවත නැවත සිද්ධ වෙනවා. එතකොට දැන් මෙතන අපිට වැටහෙන්නේ තුනක් තියෙනවා වගේ. ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, චක්කු විඥානයක් තියෙනවා කියලා. එතකොට මේ චක්කු විඥානය කියන එක හැම තිස්සෙම තනිකරම පටිච්චසමුප්පන්නයි. එයාට එයා හටගත්තෙම ඇහත් රූපයක් නිසා. දැන් ඊට පස්සේ දැන් මේ තුන් දෙනාම ඉන්නවා වගේ ඔන්න දැනෙනවා. දැන් තුන් දෙනාම නිකන් ඒකරාශී වීමක් වගේ වීම තමයි චක්කු සම්පස්සේ වශයෙන් දේශනා වෙන්නේ. දැන් ඔන්න චක්කු සම්පස්සේ හරහා වේදනාවක් පහළනවා කියලා දේශනා කරනවා. <clears throat> දැන් ඊට පස්සේ ඔය දේ කාටත් සිද්ධ වෙනවා. දැන් උතනේ වේදනාවක් නැත්නම් අපිට අපි කියමු වේදනා මාත්‍රයක්. යම් හෝ වේදනා මාත්‍රයක් පහළ වුණා. දැන් එතන ඒ පහළ වෙන වේදනාව තමයි ඊළඟට අපි හඳුනගන්නේ. දැන් තමයි ඔන්න අපි අත දාන්නේ. යං වේදේති තං සංජානාති කියලා ඒ දැනිච්ච වේදනාව දැන් ඔන්න පොඩ්ඩක් හැරිලා බලනවා මේක හොඳද මොකද නරකද වේදනාවද කිඳ මන්ද කියලා දැන් මේ චුට්ටක් හඳුනා ගැනීම මාත්‍රේ ක්‍රියාත්මක වෙනකොට එතනදී පොඩ පොඩ දැන් අපේ රුචි අරුචිකම් ඕකට අනුසය දේවල් ඕක අස්සේ රින්ගන්න පුළුවන්. එතන තමයි ඊට පස්සේ ඇත්තටම අපි හිතවිල්ලක් පහළ වෙන්නේ. දැන් ඔන්න මේක සැප වේදනාවක්. මේක හරි ලස්සනයි. මේක හරි සුවදායකයි. දැන් ඔන්න අපි හිතින් හිතින් දැන් ඒක භුක්ති විඳිනවා. යම් වේදිත තම් සංජානාති යම් සංජානාති තම් විතක්කේති. ඉතින් එතකොට මේ මේ විතර්කණය තුල අන්තර්ගත වෙනවා අපි අපි ඒකට දක්වන ආකල්ප. දැන් හිතන්න එක්කෙනෙක්ට ලැබිච්ච වේදනාවකට එයාගේ ආකල්ප වේ වශයෙන් එයාට තියෙන කැමැත්තක් නම් එයා ඒක සැප වේදනාවක් වශයෙන් අත දක්වනවා. එයා පිය ආකල්පම වශයෙන් එයාට තියෙන අකමැත්තන් එයා ඒක දුක් වේදනාවක් වශයෙන් අත්දක්වන්න ඉඩ තියෙනවා. ඉතින් ওই විදිහට ඉතින් අර මුල් මට්ටමේදී වේදනා මාත්‍රයක් නැත්තම් ඒකේ ප්‍රාථමිකම මට්ටමේ වේදනාවක් දැනීමක් වෙන්න පුළුවන්. මේ පස්සේ තමයි ඒක අපි වර්ණ ගන්වන්නේ මේක නම් හරි ලස්සනයි මේක නම් හරි සුන්දරයි මේක නම් ගන්න දෙයක් නැහැ එහෙම කියලා අපි ඒ අපිට අපිට අපේ රුචි අරුචිකම් අනුව අපි ඒකට අතදැක්වීම දෙන්නේ ඊළඟ මට්ටමකදී කියලා කියන්න පුළුවන් ඒ නිසා මෑනියෝ කියන එක ඇත්ත. ඒ කියන්නේ මුලින්ම ඇති වෙන වේදනාවේ ඒ ප්‍රාථමිකම මට්ටම අපිට මේ කියන්නේ කාටත් පොදු මට්ටමක් කියලා කියන්න පුළුවන්. ඒකට අර ලොකුවට වර්ණ ගැන්වීමක් වෙලා නැහැ තාම. ඒ කියන්නේ පළමුවෙනුව මුලින්ම ඇති වෙන්නේ වේදනා මාත්‍රයක් ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මේ ක්‍රියාවලිය නැවත නැවත නැවත නැවත සිද්ධ වෙනකොට තමයි මේක සංකීර්ණ වෙනවා. මේක සංකීර්ණ වෙලා මේකට අපේ අතින් කෑලි සෑහෙන්න එකතු කරලා මේවා සංස්කරණයකට ලක් වෙනවනේ දැන් ওই වේදනාව අපි ඊළඟට සංස්කරණය කරනවා. දැන් අර අපි කතා කළේ මේ සංස්කාර ස්කන්ධය ගැන මේ මොකේදද කජ්ජනීය සූත්‍රයේදී රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති. වේදනං වේදනත්තාය සංකතං අபிසංකරෝති. දැන් මේ වේදනං පුංචි වේදනාව මේ පහළ වුණේ. ඒක සංකත දෙයක්. හැබැයි ඒක තවදුරටත් වේදනාවක්, සැප වේදනාවක් කියලා ඔන්න අපි ඒක තව තව සංස්කරණය කරනවා. අපේ අතින් දැන් මේ කැලි ටික දාන්නේ. එතකොට තමයි මේක දැන් පණ ගහලා එන්නේ. ඒකට තමයි අපි ඇලෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒක තේරුණා. එතකොට අර මුලින්ම මම කියපු එක ඔබ වහන්සේ නිවැරදි කළා විඥානයේ පැමිණීමක් නෙවෙයි වෙන්නේ. අන්න හරි. ඔව්. ඒ වුණාට අර ලොකු ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මම ඒක වැරදියට තේරුම් ගත්තද දන්නේ නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ නිතර දේශනා කරන ස්වාමීන් වහන්සේ දැන් අපිට ඕන තරම් මේ බාහිර ලෝකේ ශබ්ද තියෙනවා, වර්ණ මේ රූප තියෙනවා, ළඟ සුවඳ තියෙනවා හැබැයි විඥාණයෙන් තමයි අල්ලන්නේ මොකද්ද ඒ ඒ ඒ චිත්තක්ෂණයේදී මොකද්ද අපි තෝරගන්නේ කියන එක කියලා දැන් එතකොට අර එක වෙලාවක එක චිත්තක්ෂණයක මේ එක එක ඉන්ද්‍රියයි වැඩ කරන්නේ එතකොට ඒ තේරීම සිදු වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ ඒක තමයි ඒක තමයි එතන එතන අපේ හිතේ යම්සි නැඹුරුවක් ගොඩනැගිලා තියෙන්න පුළුවන් අපේ රූප වලට විශේෂ ඇල්මක් තියෙන ගතියක්. අපි දමු දැන් අපි 6 දෙනෙක් ඉන්නවා. ඒ 6 දෙනා එක්කෙනෙක් ඔන්න රූප වලට තමයි වැඩි ඇල්මක් දෙන්නේ. එයා සද්ද එච්චර ගණන් ගන්නෑ. තව එක්කෙනෙක් ඉන්නවා එයාට රූප ගඳ සුවඳ ඒවට නෙමෙයි සද්ද වලට තමයි යාගේ ලොකු ඇල්මක් තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ අපේ නිකන් අර ඇතුළ නිකන් ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා. ඒකට නිකන් බර වෙලා තියෙනවා. ඒ ආනත වෙලා තියෙන යම්කිසි දිශාවකට. ඉතින් එතකොට එක්කෙනෙක් රූපයක් දැන් අපි දුමු ඒ දැන් මේ හය දෙනා එක තැන ඉඳද්දී අපි දුමු රූප, සද්ද, ගන්ධ, රස ඔක්කොම ටික වටේ ඇහෙනවා. මේ මේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඉතින් අර රූපවලට වැඩි ඇල්මක් තියෙන කෙනා ටක් ගාලා මේ රූප පැත්තට තමයි නැඹුරු වෙන්නේ. සද්ද වලට වැඩි ඇල්මක් තියෙන කෙනා සද්ද පැත්තට තමයි නැඹුරු වෙන්නේ. ඔන්න ඒ වගේ අර අපේ චරිත ලක්ෂණ අනුව අපි තෝරන්නේ මොන එකද නැත්නම් අපි වැඩි අවධානයක් දෙන්නේ මොන එකද කියන එක වෙනස් වෙන්න පුළුවන්. ප්‍රමුඛත්වයක් දෙන්නේ. වැඩි ප්‍රමුඛත්වයක් අපි දෙන්නේ මොකද දෙන්නේ මොකකටද කියන එක අපේ චරිත ලක්ෂණ අනුව වෙනස් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳට තේරුණා. හොඳයි. හොඳයි. හොඳයි. ඊළඟ දහම් ගැටලුව යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්. පෙරවස්තන්න ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා අර කලින් ප්‍රකාශ කරපු දිත්තේ දිත්තමත්නම් සුත්තේ සුත්තමත්නම් සූත්‍රය සම්බන්ධයෙන් දැන් ඒ සූත්‍රය අනුව හිතනකොට ස්වාමීන් වහන්සේ නහයට සුවඳ දැනෙන අවස්ථාවක් ගැන අපි හිතුවොත් ඔව් හිතන්නකෝ දැන් අන්නාසි ගෙඩියක් කපනවා හ්ම් දැන් එතකොට දැන් අන්නාසි සුවඳ නහයට දැනෙනකොටම ඒක සුවඳක් බව විතරක් දැනගෙන එතනින් නතර වුණාම ස්වාමීන් වහන්සේ මේක මේ අන්නාසි සුවඳ කියලා අපි දැනගන්න හැකියාව නැතුව යනවනේ අපි නෑ එහෙම කියන්න අමාරුයි එහෙම කියන්න අමාරුයි මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ අතන දැනගැනීම් කියන එක සිද්ධ වෙන්න පුළුවන්. දැන් අතන සංජානාති කියන එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒක සංජානාති වෙලා අර ඉස්සර වගේ මේක දැන් ඉක්මනට කපන්න ඕනේ මේකෙන් දැන් ෆෘට් සලාඩ් එකක් හදන්න ඕනේ අරකේ මේකේ කියලා දැන් කියන්නේ මේ මේ මේ ටික වුණත් එන්න පුළුවන් නමුත් අර හිත දිගට කතන්දර ගොතගතා යෑම තමයි වෙන්න බැරි. ඒ කියන්නේ රූප රූප දැක්කට හිතේ නිශ්චලත්වය රැකිලා තියෙන්න ඕනේ. හඳුනාගත්තට හිත හිතේ නිශ්චලත්වය රැකිලා තියෙන්නේ දැකපු දේ මත හිත ගිහිල්ලා පැටලෙන්න බෑ. ඒ පැටලෙන්න බෑ කියන එක තමයි මෙතනදී විශේෂයෙන්ම මතක තියාගන්න තියෙන්නේ. ඒ කියන්නේ හඳුන මේ වේදනා දැනීම, හඳුනා ගැනීම ඒ ටික සිද්ධ වෙන්න ඕනේ. හැබැයි මේ හඳුනා ගත්තට මොකද හඳුනාගත් දෙය පාදක කරගෙන, ඒක මූලික කරගෙන හිත දිගට ඒකත් එක්ක ප්‍රපංචකරණයක් සිද්ධ වෙන්න බෑ කියන එක තමයි මතක් කරන්නේ. ඒ කියන්නේ සංඥාවල් දැනගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? කියන්නේ ඒක අන්නාසිතුද්ද කියලා අඳුරගන්න පුළුවන්. පුළුවන්. මොකක්දව තියෙනවා. ඒ සූත්‍රම අවසාන කොටස වගේ කියපු ප්‍රකාශය මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ විදිහට කරගෙන යනකොට මේ භවය ගොඩ නැගෙන එක නැති වෙලා යෑමක් වගේද මේ අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දැන් අපි භවයක් කොහොමද හදන්නේ? දැන් හිතන්න දැන් ඔන්න අන්නාසි ගෙඩිය සුද්ධ කරනවා. දැන් එතන දැන් ඔන්න අන්නාසිය කපනවා. දැන් හරි සුවඳයි. දැන් ඒ ඇස්සේ මතක් වෙනවා. ඉතින් මේක තව ටිකක් ගෙනල්ලා මට අන්නාසි වලින් මොකක් හරි එකක් හදන්න පුළුවන්. ඊට පස්සේ මට මේක විකුණන්න පුළුවන්. ඊට පස්සේ මේකුණලා මම කාර් එකක් ගන්නවා. කාර් එකක් අරගෙන ලොරියක් ගන්නවා. ඉතින් ඔහොම ඔහොම දැන් ඔන්න ඒකෙන් අපි හැදුවා භවයක්. <clears throat> අන්නාසි ලෝකයක් හදාගත්තා. දැන් අන්නාසි බිස්නස් එකක් කරන්නේ. ඉතින් ඔන්න වගේ අපිට දැන් ඒක හිතන්න පුළුවන් නේ. දැන් එතකොට මේ ආවේ පුංචි පුංචි සංඥාවක් ආවේ, සුවඳක් ආවේ. හැබැයි ඒක පාදක කරගෙන අපිට හදන්න පුළුවන් සම්පූර්ණ භව තත්වයක්. ඒක තුල තමයි දැන් අපි ඉපදින්නේ. දැන් මම අන්නාසි මුදලාලි කෙනෙක් බවට පත් වෙලා. එතකොට දැන් මේ භව තත්වයක් අන්නාසි මුදලාලි කෙනෙක් දැන් ඔන්න ඉපදුනා. දැන් ඒ ඒ ඉබඳු භව තත්ව තැනීම් තමයි එනන් නතර වෙන්න ඕනේ. කිසිසේත්ම ඉබඳු භව තත්වයක් හිත හදන්න බෑ. හිත ඒ තමන්ට තිබිච්ච ප්‍රകൃතිය, තමන්ට තිබිච්ච සරලත්වය වර්තමානය මේ මොහොත රැකගෙන ඉන්න ඕනේ. අර මේකේ අසහනයකට ලක් වෙලා මේක මහා කම්මැලි කියලා හිතලා ඊළඟ තත්වයක් හදන ගතිය, ඊළඟ ලෝකයක් හදන ගතිය, ඊළඟ භව තත්වයක් හදන ගතිය සිද්ධ වෙන්න බෑ. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. තව පොන්ච ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මේ අපි ගොඩක් වෙලාවට මේ හිතමත්ගස්ත ස්වභාවයේ ආශ්‍රිත ස්වභාවය තියන් ඉන්නකොට අපේ මේ ඉන්ද්‍රියන්ගේ තියුණු බව වැඩි වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් පුළුවන්. ඔව් තියුණු බව වැඩි වෙන්න පුළුවන්. මොකද ඒ කියන්නේ දැන් දැන් ඕවා ඕවායේ තියුණු බව තිබුණාට අපි ඔයක දැන් හිතින් අවුල් කරලානේ ඉන්නේ. සාමාන්‍යයෙන් නම් අපි ඒවැයෙන් එන පුංචි අරමුණක් අල්ලගෙන අපි හිතින් කැලි ගොඩක් දාලා සම්පූර්ණයෙන්ම මේක ව්‍යාකූල කරන් ඉන්නේ. හැබැයි හිත සැහැල්ලුවෙන් ඉන්නවා නම් හිත යාගේ හිත නිශ්චලව නිශ්ශබ්දව ඉන්නවා නම් අර ඉන්ද්‍රයන්ගේ පැහැදිලි ගතිය වැඩි වෙන්න පුළුවන්. ඉන්ද්‍රයන්ගේ තියුණු භාවය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම කතා කරලත් තියෙනවා. ඒ කියන්නේ ධර්ම දේශනා මේ මොකද්ද සූත්‍ර දේශනාවල එහෙම ඒවා දේශනා වෙලක් තියෙනවා. දැන් කෙනෙක් විපස්සනාවක් අහර්මයේ වඩනකොට ඒ ගැඹුරකට යනකොට ඒ ඉන්ද්‍රයන්ගේ ප්‍රකෘති භාවය, ඒවැ තියුණු භාවය, සංවේදී භාවය එක්තරා අන්දමකින් උද්දීපනය වීමක් වෙලා තියෙන බවක් වගේ ඉතින් කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහෝම පිං ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් සන්නයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ශාන්ති මෑණියන් ඉදිරිපත් කරන්න පුළුවන්. ස්වාමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔව් මට ලැබුණු අත්දැකීමක් ගැන මම මේ කියන්න හදන්නේ ගෙදරතුලි කුසි වැඩ කරනකොට එක දවසක් දැන් කීප දවසක් වගේම සිද්ධ වුණා වැඩ කරගෙන යනකොට එකපාරට හිත يعني කිසිම ඒ ගැන හිතක් නැතුව වගේ දැනුණා නමුත් වැඩේ කෙරෙනවා ආයාසයෙන් තොරව කරන්න පුළුවන් හැකියාවක් තිබුණා. ඔක්කොම වැඩ ටික කරන්න පුළුවන්. හැබැයි කිසිම හිතට බරක් එහෙම කිසිදක් දැනුනේ නැහැ. ඒකට මම හිතනවා මේක ඒකද ස්වාමීන් වහන්සේ අනිශ්චිත ස්වභාවය කියලා කියන්නේ. හිස්වක් තමයි ගොඩක් වෙලාවට ඒ අවස්ථාවේ දැනුනේ. එතකොට එන්නාට එතන හරීම මේ සැහැල්ලුවක් ප්‍රීතියක් වගේ අන්න එහෙම එකක් ඊට පස්සේ තමයි ඒක මට අවබෝධ වුනේ. ඒ අවස්ථාව. කමන්නේ අහම වෙන්න දෙන්න. ඒ කියන්නේ නැවත නැවත නැවත නැවත ඕක වෙද්දි ඔය කියපු ಗುಣ ටික තියනවාද කියලා බලන්න. දැන් අදත් අපි කතා කරේ අර ಗುಣ කීපයක් <clears throat> අපිට දේවල් ඇහෙනවා, පේනවා, ආහාර මේ වෙනවා. හැබැයි හිතේ ස්වභාවය දැන් කොහොමද තියෙන්නේ කියන එක ගැනනේ අපි ටිකක් සද සාකච්ඡා කළේ. ඒක නැවත නැවත තමන්ගේ හිතේ වෙනවද කියන එක බලන්න. ආ. ඔව්. අර මට ආපස්සට තමයි ස්වාමීන් වහන්සේ දැනුනේ. දැනෙන්නේ. කමන්නේ කමන්නේ. ඒක ඒක හොඳයි. ඒක ඒක හුඟක් වෙලාවට එහෙම තමයි වෙන්නේ. මොකද ඒ කියන්නේ අපි මේ தත්වයේ තුල ඉන්නකොට ඔක හැරිලා බලන්න ගියොත් මේක අවුල් වෙනවනේ. ඒක එතනදී ආයෙත් කෙනෙක් හැදෙනවනේ. එහෙම අවශ්‍ය නැහැ. ඒක තුල ඉන්නවා හැබැයි වෙන වෙලාවකදී නිකන් චුට්ටක් බලන්න පුළුවන් ආපස්සට හැරිලා දැන් කොහොමද නිකන් හිත තිබුණේ. කියලා නැතන් ඒ වගේ නිකන් අර මේ විමර්ශනයක් කරන්න පුළුවන්. එතකොට තමයි ස්වාමීන් වහන්සේ අසර බැලුවෙකොට තමයි දැනගත්තේ. මට ගොඩක් ඒ වෙලාවේ සතුටක් කියන්නේ මේ අනිම මේ සැහැල්ලුවක් කියන්න තේරෙන්නේ නැහැ ඒක මොකක්ද කියලා. ඒක තිබුණා. හරි. හරි. නැවත නැවත වෙන්න දෙන්න. <laughs> ඒක තමයි. නැවත නැවත වෙන්න ඉඩ දෙන්න. හිත සැහැල්ලුවෙන් ඉන්න. ඒ කියන්නේ විශේෂයෙන්ම අපි අනවශ්‍ය විදියට හිතන්න අවශ්‍ය නැහැ. කියන්නේ අපි හුඟක් වෙලාවට අපි අපි හුඟක් වෙලාවට මේ ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ ඕන්ට වඩා හිතන්න ගිහිල්ලා. මේ මේ හිතීම හරහා අපි නැති ප්‍රශ්න ඇති කරගන්නවා. හිතන්න මේ අර මොකක්ද ඒකට කියන්නේ මේ මේ බෙලිකොල නෑ මොකද්ද මොනාටද අර අර හාවෙත් දුවන්න ගත්තේ බෙලි ගෙඩියක් වැටලා මොකක්ද ඒ කතාව මතකද? අහස කඩා වැටලා. ඔව් අන්න හරියි. දැන් මේ මොනවාද මේ නිකන් කොළ ගොඩක් උඩටනේ මේ බෙලි ගෙඩියක් වැටෙන්නේ. නමුත් දැන් හාව හිතනවා කෙලින්ම හිතලා හිතෙන් හදා ගන්න අහස කඩන් වැටෙනවා කියලා. ඉතින් අපිටත් වෙලා තියෙන්නේ ඔන්න ඕක තමයි. හාවට නම් අපි උසුළු විසුළු කරනවා ඒනට අපිටත් වෙලා තියෙන්නේ ඕකයි. වෙලා තියෙන්නේ මේ බෙඩි ගෙඩියක් වෙట్లా තියෙන්නේ. අපි හිතන් ඉන්නවා මේ අපිට දැන් ඔන්න මේ රුසියාවෙන් දාපු මිසයිලයක් ඇවිල්ලා කියලා. තමයි අපි අපි හිතන් ඉන්නේ. ස්වාමීන් වහන්සේ තව එකක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මේ මම මම හැමදාම නිදාගන්න ඉස්සෙල්ලා බණ ආමින් තමයි නිදිය ගන්නේ. හම්බුණා. එතකොට ස්වාමීන් වහන්සේ මම පස්සේ ඇරිලා ආපහු මම ඕෆ් කරනවා. ඕෆ් කළා තමයි ඉඳලා ඉතින් ඔහොම ඉඳගෙන යනකොට මැදම රෑ පහුවෙන එලිවෙලි වැටිගෙනකොට එක දිනයක් එක පාරටම මට හොඳට මෙන්න ඉඳෙන් අවදි වෙලා එක පාරටම අර විදුලි කොටනවා වගේ ස්වාමීන් වහන්සේ අහසේ අර විදිල්ලක් යනවා වගේ අර හදවතට මේක දැනුණා. ඒකේ මම බයක් මුකුත් හිතුනේ නෑ. මේ හීනයක් දැකිත් මොකක්වත් නෑ ස්වාමීන් වහන්සේක පාටම නිකන් ආලෝකයක් නෙවෙයි අර නිල් පාටට නෙවෙයි අර විදිල කොටන කොට ඇතිවෙන ආලෝකයක් ආවා. ඉතින් මම ඒ ගමනේ මේ එක පාට මම මට ඒ විලාදෙත් මට හරි හරිම සතුටක් මේ එක ප්‍රීතියක් වගේ තමයි මම දැනුවේ. එතකොට මම වෙලා බැලුවකොට හතර එළි වෙන ජාමි වගේ. ඉතින් එහෙම මොකද එහෙම මම ඊට පස්සේ මම ආපහු එමුනේ මම ඉතින්ම බුදු ගුණ කියලා. ආපහු නින්ද කියා. ඒක මට නිකන් අර මං හිතුවා ඉතින් සාමියන්නේ වෙන දෙයක් කියලා කවදාවත් එහෙම වෙලක් නැහැ. කවන්නේ හිතෙන්ද ක්‍රියාවක් වුණාද කියලා මට පස්සේ දවසක හිතුණා. වෙන්න පුළුවන් එක එක දේවල් වෙන්න පුළුවන්. සමහර විට හිතේ යම්කිසි මේ අරමුණක් පහළ වුණා වෙන්න පුළුවන් හිත හිතට ඉතින් එක එක දේවල් වෙන්න පුළුවන් ඒක ඇත්තට ඉතින් ගැටලුවක් කරගන්න එපා දැන් ඔය يعني අපේ අපි කොයි අත්දැකීම ලැබුණත් අපි තුල කෙලස් අඩු වෙන ගතියක් අපිට දැනෙනවා නම් දැන් අද අපි කතා කළා වගේ ඔය වගේ මාර්ගයකට අපි අවතීර්ණ වෙච්ච ගතියක් තියෙනවා නම් ඒවෙන් තමයි අපි යන එක අපි අපි වඩන මාර්ගය වෙරිෆයි කරගන්න පුළුවන් ඒක නිකන් මේ එක්තරාන්දමක සසඳීමකට ඇගීමකට සංසන්දනය කිරීම වල ලක් කරගන්න පුළුවන්. ඒක ඒ වගේ මාර්ගයක් අනුගමනය කරන එක හුඟක් හොඳයි. පුංචි පුංචි ඉන්සිඩන්ට්ස් වෙන වෙන එක ඉතින් වෙන්න ඉඩ තියෙනවා ගැටලුවක් නැහැ. ඒකෙන් පස්සේ අපේ හිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? හිතේ තියෙන ಗುಣ, හිතේ තියෙන වෙනස්කම් මොනවද කියන එක තමයි අපිට දීර්ඝකාලීන වශයෙන් බලන්න තියෙන්නේ. හොඳයි හොඳයි. ඔබ ආජීවිතේ වන්සල් කරන්නේ. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ශ්‍රී ලාල්ට ඉදිරිපත් කරන්න පුළුවන්. දරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ. ඔව්. ආ ප්‍රශ්නයක් කියන්නේ මම අර මෑණියෝ ඉදිරිපත් කරා වගේ මට මේ දේශනාවේ අද සාකච්ඡා වෙච්ච කරුණු අහගෙන ඉන්නකොට මේ ඒක අත්දැකීමකුත් කියන්න බෑ මේ මට ඒක ස්වාමීන් වහන්සේ මේ කියන්නේ දේශනාවේ අවසානයේ ප්‍රගේ සාකච්ඡා කරපත් එක්ක සම්බන්ධය කියලා හිතන්න මට මේක ඉදිරිපත් කරන්න හිතුනේ හැබැයි ඒක සිහිනයක් ස්වාමීනාට කමක් නැති ඉදිරිපත් <laughs> මට සිහින පලාපල තමයි කියන්න වෙන්නේ කියන්නේ. කමක් නැහැ බලන්න බලමුකෝ උත්සාහ කළා. ඒක ස්වාමීනාස මම එදා මම හිතන්නේ එදා සතු දුරකට විතර කලින් වගේ අර ලොකු ස්වාමීනාසික රිට්‍රීට් එකක් තිබ්බා 279 මේක කොහෙද ඒක අහලා නිදා නිදා ගන්න කියලා. භාවනාවක් කළා රෑ නින්දෙක් මම දැක්කා මම කාමරයකට යනවා ඒ කාමරෙට සාමනාසික කෙනෙක් භාවනා හරිසටහනක් කරනවා සාමාන්‍ය 15ක් 20ක් වගේ බිම වාඩිලා භාවනා කරන හතරස් කුටු කාමරයක් ඒ ස්වාමීනාසේ පුල්ලක කුටුවක වාඩිලා කැම කැමීසි කුටුවක් වගේ එක ස්පියාගෙන භාවනා මම අතුලට ගියාට මට මේ කමටහනක් හමුනේ මම මැද්දේ වාඩි වුණා වාඩිනාට පස්සේ බිම වාඩිලා බලන් ඉන්නකොට ඔක්කොම ඇස්පියාගෙන භාවනා කරන ස්වාමීන් වහන්සේ වයසක සුදු ස්වාමීන් වහන්සේ නමක් ඇස්පියාගෙන භාවනා කරනවා. මම දැන් කමටහක් ඇතින්ද මම කල්පනා කළා ස්වාමීන් වහන්සේ උඩින් පේනවා මේ පින්තූරයක් මේ මල් පූජකකින් පින්තූර මම ඕක දිහා ඇස් අරගෙන භාවනා කරා. ටිකක් භාවනා කරගෙන ඉන්නකොට මට ටිකක් පාදයෙන් ඉගෙන ගියා මේ පින්තූරේ එකපාරට බඳ වෙලා මේ පින්තූර සම්පූර්ණයෙන් ටික ටික ටික නැතිලා සම්පූර්ණයෙන් අන්තරස්ථාන වුණා. ඊට පස්සේ මම මට ටිකක් චකිතයක් ඒ සිතට වගේ දැනලා ඊට පස්සේ මම එහෙම බලන්නලා එහෙමම හිතින් මේ පැත්ත බැලුවාම මේ පැත්තෙත් මගේ කය සම්පූර්ණයෙන් අන්තරස්ථාන වෙලා ඊට පස්සේ දැන් මම වැදකට වගේ තැනකට තැවිලා සිත තියෙනවා දැන් සිත තියෙද්දී හරියට සිතවට දැන් මම විස්තර කොට තියෙන්නේ හරියට බිල්ඩිමක අතරමත් එක්ක කෙනෙකුට ලයිට් ගියොත් එහෙම එතනින් එළියට එන්න තැනක් හොයනවා වගේ දෙයක්. එතකොට දැන් මේ සිතින් එහෙම ඉඳද්දී ඔන්න මම බලන දැන් කලබලයේ සිත අර පැත්තක් නෑ, පය ගහපු පැත්තක් නෑ, අර පැත්තක් නෑ වගේ නෝනේ. ටිකක් වෙලා යනකොට ඔන්න කය මේ පැත්තේ කය පේනවා. ආ, කයට හිතාව දැන් ආයි අර මුලින් වඩනවා වගේ තමයි දැනෙන්නේ. ඒ මොහොතේ මම දැන් අර ස්වාමීන් වහන්සේ ඇස්සරලා මං දිහා බලහින්නවා. ඉතින් මම මට අද එච්චර ඒකේ සීන මම ඊට පස්සේ ආරුණා නමුත් ඒ දැකපු දේ නම් කිසි පරිණතියක් තියෙනවා අද අද දේශනා සාකච්ඡා කරපු මට නිකන් ඇහිීමක් ආපන්ද මේක ඉස්පත් කියලා ස්වාමීන් වහන්සේ. නෑ ඇත්තටම මේ කියන්නේ <clears throat> හොඳයි. කියන්නේ අපි යම්කිසි කියන්නේ විශේෂම ආධ්‍යාත්මික ගමනක් යනකොට ඉතින් යම් යම් සංඥා ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් ඒකේ හරි වෙන්නත් පුළුවන් ඒවා මුලා වෙන දේවල් වෙන්නත් පුළුවන්. ඉතින් විශේෂයෙන්ම දැන් ඔය කිව්වා වගේ අතරමැද්ද ඉන්න ගතියක්. නැත්තම් ඒ අත්තත් නැහැ මේ අත්තත් නැහැ දෙපැත්තකටම යන්නේ අපි හැබැයි මැද්දේ ඉන්නේ. ඇලෙන්න යන්නෙත් නැහැ ගැටෙන්න යන්නෙත් නැහැ හිත සාධිහිනව ඉන්නේ. ඔන්න ඔය ගතිය අපේ හිතේ හැදෙන්න ඕනේ. මුලදී එකපාරටදී ඕක හැදෙන්නේ අපි ඕක හදන්න කියලා මේ අපි මේ උත්සාහ කළා කියලා හරියන්නේත් නැහැ ප්‍රතිපදාවක් වඩන්න නැතුව. අපි ප්‍රතිපදාවක් අනුගමනය කරන්න ඕනේ භාවනාවක් වඩන්න ඕනේ. මේ භාවනාවක් වැඩිීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න වගේ තැනකට හිත එන්න ඕනේ. ඇහුණට ඇහුණට ඒක එක හිත ගැලෙන්න යන්නේ නැහැ. ඒකත් එක ගැටෙන්න යන්නේ නැහැ. ඒකත් එක මිශ්‍ර වෙන්න යන්නේ නැහැ. හිත ඉන්න යාගේ ස්වාධීනත්වය රැකගෙන. යාගේ නිදහස ආරක්ෂා කරගෙන. ඔන්න ගතිය ඉතින් හැදෙන්නයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මාත්‍යාගේ කියන්නේ සිහිනෙන් නිරූපණය කරපු දේ හැබැහින් හිත තුල දියුණු කරගන්න උත්සාහන්ත වෙන්න. එහෙම තමයි. ඔව්. මට තීරණය මැද තැන ඉන්න බෑ වගේ. ඔව් නෑ මැද ඉන්න කියලා තැනක් නැහැ. තැනක් නැහැ. ඔව්. මැද ඉන්න කියලා තැනක් නැහැ. හැබැයි ඉතින් අර අපිට කියන්න වෙන්නේ දැන් මැද තියනවා කියලා වගේ තමයි කියන්න වෙන්නේ ඉතින්. ආ හොඳයි හොඳයි. හොඳයි ඊළඟ ප්‍රශ්නේ මාන කියන්න. ඊළඟ ප්‍රශ්නය මානෙස් ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ මේ වගේ පරයන්ක භවනා දෙකේම මම ආනාපාන සති භාවනාව වඩන්නේ මේක භාවනාවට වාඩි වෙලා ඉක්මනින්ම මගේ හිත සමාධිගත වෙනවා ස්වාමීන් වහන්සේ ඒක දක්ෂයකට යොමු වෙනවා එහෙම වෙද්දී මට පැහැදිලිවම සිත පේනවා ස්වාමීන් වහන්සේ එන සිතුවිලි පේනවා මම ඒ සිතුවිලි දිහා හොඳින්ම බලාගෙන ඉන්නවා අවධානයෙන් එහෙම ඉන්නකොට මට කයත් නිශ්චලව තියෙනවා දැනෙනවා මට ඒ දැනීමත් මම හිතනවා මට මට දැනෙනවා එක සිතුවිල්ලක් කියලා ඒ සිතුවිල්ල දිහා බලන් ඉන්නකොට මට සමහර වෙලාවට කයක් නොදැනී යනවා ස්වාමීන් වහන්සේ පැහැදිලිවම මට සිත පේනවා ඉන්න ඉන්න දේවල් දිහා බලන් ඉඳී ඒවා ඉන්න ලැබෙන්න ඒව නැති වෙලා යනවා සමහර අවස්ථාවලට මොනවත්ම හිම සිතුවිල්ලක්වත් කයවත් එහෙම නොදැනෙන අවස්ථාවකුත් වෙනවා ස්වාමීන් වහන්සේ භාවනාවේදී මට දැනුණා සිතුවිලි එනකොට මම ඒ සිතුවිලි දිහා බලාගෙන මට සිතුවිල්ලකුත් නැතුව නිකන් හිතට අර සාමාන්‍ය ජීවිතයේදී දුකක් දැනෙනකොට දැනෙන දුකක් වගේ එකක් උගුරට අර වේදනාවක් දැනෙනකොට පිට කරන්නේ නැතිකොට හිත ඇතුළේ හිරවිලා තියෙන දුකක් වගේ එකක් යන සමහස මට අරමුණක් තිබුණේ නැහැ මම ඒක දිහා බලන් හිටියා එහෙම ඉන්දිය එක තුනී වෙලා ගියා සම ඊට පස්සේ ආයෙ සිතුවිලි ආවා. ස්වාමීන් වහන්සේ මෙහෙමයි ගත්තුනේ වහන්සේගෙන් උපදේශයක් කළා. හොඳයි. හොඳයි. ඔය යන විදිය දිගටම කරගෙන යන්න. ඒ කියන්නේ දැන් සිතුවිලි දිහා දැන් බලන්න පුළුවන්කම තියෙනවා පැටලෙන්නේ නැතිව. ඒ සිතුවිලි වල ඇතුලේ තියෙන කන්ටෙන්ට් එකට අහු වෙන්නේ නැතුව යන්න පුළුවන් ගතිය තියෙනවා. දැන් හුදෙක් සිතුවිලි කියන මට්ටමින් ගන්න පුළුවන් ගතිය තියෙනවා. ඒක වටිනවා. එතකොට දැන් ඔය එන සිතුවිලි එන යන දිහා බලන්න. ඒ කියන්නේ දැන් මුකුත් එන බව දන්නවා, මුකුත් නොකර ඉන්නවා, මධ්‍යස්තව ඒ දිහා බලන් ඉන්න ඕන. එතකොට එකක් යනවා. ආයෙත් එකක් එනවා, බලන් ඉන්නවා, යත් යනවා. ආයෙත් එකක් එනවා, බලන් ඉන්නවා, යත් යනවා. ඉතින් එතකොට දැන් පොඩ පොඩ ඔන්න ඔය සිතුවිලි වල තියෙන ලක්ෂණය තේරුම් ගන්න. මේ වෙයිලා මේ මගේ ආරාධනාවකට එනේවත් නෙමෙයි. මම කිව්වහම යන්නේවත් නෙමෙයි. ඒගොල්ලෝම යනවා. ඒගොල්ලන්ගෙම තියෙනවා එක්තරා හැකියාවක් ආවොත් යන්න. ඒගොල්ලන්ගෙම තියෙන ලක්ෂණයක් આવොත් යන ගතියක්. ඔන්නක හොඳින් තේරුම් ගන්න. එතකොට අපි ඕවට දෙන වටනකම් සෑහෙන අඩු වෙන්න ගන්නවා. අපි මේවා යක්කු කරගන්නේ මේවට ලොකු වටනකම් අපි දෙන්න යන්නේ මේවා හුදෙක් සිතුවිලි කියන තැන තියලා බලන්න පුළුවන් ගතිය වැඩි වෙනවා. එහෙම වෙන්න වෙන්න හිත ටිකක් තව තව බර අඩු වෙනවා, සැහැල්ලු වෙනවා, සිතුවිලි වල පරතරය වැඩි වෙනවා. එකක් ආවට පස්සේ ඔන්න දැන් තව එකක් එන්නේ නැතුව ඉන්නවා. ඔන්න ඔය සිතුවිලි වලින් තොර ස්වභාවය තුලත් සැහැල්ලුවෙන් ඉන්න. ඒ ඒ ස්වභාවය තුල තව තව ඉන්න ඉන්න ඒක තව තව වර්ධනය වෙවි. එහෙම කළා මට චුට්ටක් ආයි කියන්නකෝ මේ ඊළඟ දවසේදී. එහෙමයි ස්වාමීන් වහන්සේ සුභාසිත බොහොම පිටින් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව නිලුකාට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මට තියෙන ගැටලුවක් නෙවෙයි මේ මෙතෙක් වැඩසටහන අහන් ඉඳලා වැටහුණ දේ හරිද කියලා බලන්න කතා කරේ මේ දැන් රූපය වේදනාව සංඥාව ඒ හැම එකක්ම ඒ හටගන්න ක්ෂණයෙම පෙරපසු නොවි දැකීම හරහා ඒකේ ඇත්ත ස්වභාවය ඒ කියන්නේ නැති වෙලා නැති වෙලා යන බව දකින්න නිසා සිතේ කොලා පැනීමක් සිද්ධ වෙන්නේ ඒ නිසා සකස් වීමක් වෙන්නේ නැහැ නේද කියලා ගන්න කැමතියි ඔය ඉතින් පොලා පැනීමක් විතරක් නෙමෙයි ඇලීමක් වෙන්නෙත් නැහැ කියලා එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි එතන එතන ඒවැ හට ගැනීම නිරුද්ධ වීම දකිනවා නම් එතකොට අපි ඉන්නේ නිකන් මධ්‍යස්තව. අපි ඉන්නේ බැහැර වෙලා තමයි අපි ඒක නිරීක්ෂණය කරන්නේ. එතකොට අපිට පුළුවන්කමක් ඇතිලා තියෙනවා බොහොම මධ්‍යස්තව දුරස්ත නිරීක්ෂණයක් කරන්න. එතකොට ඔන්න තේරෙනවා මේවා හට ගන්නවා නැතිලා යනවා. හට ගන්නවා නැතිලා යනවා. එතකොට ඒ බඳු දෙයක් දකින අපේ හිත ඒ වෙතට ඇදිලා යන්නෙත් නැහැ. ඒකෙන් පොලාපනින්නෙත් නැහැ. හැබැයි හැබැයි මේක මෙහෙමයි. තාම මේ தත්ත්වේ නම් අපි ඉන්නේ. හැබැයි හිත යම් වෙලාවකදී මේක අතහරින්න ඉඩ තියෙනවා. අත අත හැරියට පස්සේ අත හැරිය මට්ටම අත ගැන හිතලා බලන්න. අත හැරිච්ච මට්ටම තමයි අද අපි හුඟක් කතා කළේ ওই බාහ්‍ය දාරුචීරියත අවසුමාගේ ඒ කටසම් මුල් කරගෙන දැන් අත හැරිච්ච මට්ටමකදී එයාට රූප පේනවා, සද්ද ඇහෙනවා. හැබැයි ඒ ඇහෙන දේවල් දැනෙන දේවල් ඔස්සේ හිත ආයෙ ගිහිල්ලා මිශ්‍ර වෙන්න යන්නේ එයා ඒ අත හැරිච්ච තත්ත්වේ නැත්තම් ඒ නිදහස නිදහස භුක්ති විඳිනවා. ඒ නිදහස තුලම තවදුරටත් ජීවත් වෙනවා. නිදහස අහිමි කරගන්නේ හිතට අර දේවල් වැද්ද ගන්නෑ. වැද්ද ගන්නවා කියන්නේ ඒවා දැනුණාට මොකද හිත හිත ඒවට පාවල දෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඔන්න ඔයගේ තත්ත්වයක් ගැන තමයි අද කතා කරන්නේ විශේෂයෙන්ම. එහෙමයි. ඒක තමයි මම වාස්මරයට හොඳයි. ඒකත් එක මිශ්‍ර විදිහක් නොවෙන්නේ අර එතරම් දකින්නකොට ඒක නැති වෙන ස්වභාවයක් දැන් වාසිකන් තියෙනවා කියලා. අනේ ඒ හේතුවෙන් තමයි ඉස්සරහට යෑමක් හෝ සකස් වීමක් නැතුව අපි ඒකේ නිදහස් වීමක් වෙන්නේ. වෙන්නේ. ඔව්. ඒක මෙහෙමයි දැන් ඔතනදී අපි එක්තරා මට්ටමකදී ඕවැය තියෙන ඒ ඇතිවීම නැතිවීම ස්වභාවය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය දකිමිනුත් ওই විදිහට ඒවැය ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන් බව එක මට්ටමක්. හිතන්න ඊට පස්සේ ওই ටික ඔක්කොම අතහැරලා දැම්මනම් හිත ඊට පස්සේ යාට දැන් හිත දිහා බලාගෙනත් ඉන්න පුළුවන් නේද? එහෙමයි. එතකොටත් ඉතින් යා ස්වාභාවිකව ඉන්නේ. එතකොට ආවට ඉතින් වැඩි ගණන් ගන්න නැහැ. මොකද දන්නවා මේගොල්ලෝ. මේ මේගොල්ලෝ ඇවිල්ලා යන කට්ටිය. ඉන්න ආපු කට්ටිය නෙමෙයි කියලා දන්න හින්දා එයා ඉතින් කරබාගෙන ඉන්නවා. එහෙමයි සවිනසර දෙකීම නිසාම මේ ඉස්සරහට යෑමක් සිත් ඇතුලේ ඉබේම සිද්ධ වෙන්නේ නැති බවක් තමයි මට අනහරි අනහරි ඔව් හොඳයි හොඳයි තෙරුවන් සරණයි හොඳයි එහෙනම් හොඳයි එහෙනම් අදත් අපේ පැයකුත් විනාඩි පැය දෙකක් පැය දෙක කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරතලා තිනවා අපි විසින් මේ අන්දමින් එක්ව රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු.